අපි අර සියලු කාමභෝගී සම්පත් අතහැරලා නෑදෑයවිත අතහැරලා වස්තු භෝග අතහැරලා මේ දැන් කරන්නේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන පංචේන්ද්‍රිය ධර්ම දියුණු කරන්නේ. ඊට පස්සේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට පත් වෙනවා. බල ධර්මයක් බවට පත් වෙනකොට බොහෝම ලස්සන කතාවක් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පෙන්ලා දෙනවා ඉන්දිය ධර්මයක් පරධර්මයක් බවට පත්වීමේ හැවාරින අවස්ථාව මෝරණ අවස්ථාව වැඩි වියපත් වෙන අවස්ථාව. කෙල්ල ලොකු වෙන අවස්ථාව කියලා තියෙන්නේ. අන්න එහෙම එකක් පෙන්නනවා ඉන්දිය ධර්මයක් බල ධර්මයක් පාටපත් වෙනකොට පරිසම්පදා මාර්ගයේ තියෙනවා බල කතා කියලා පොඩි පරිච්ඡේදයක් අන්නේ කියලිනවා. ශ්‍රද්ධාව අල්ලා ගැනීමෙන් උඹට දුකක් එන්න ඉඩ තියෙනවා. අච්චර කාමවස්තු වේදන් කරලා ඒ කාමවස්තු පූජා කිරීමේ ලවණ පිනහරහා ආගමික හැඟීම හරහා ආධ්‍යාත්මයලා Tamanට ඇතිවෙච්ච මේ ශ්‍රද්ධාවම දුක්ඛ ධර්මයක් කියලා. ඒ සඳහා එච්චර ජීවිත පරිත්‍යාගයෙන් ගඟට ඉහළට යමින් යන්නාසේ රැකගෙන ආපු මේ වීරියත් උඹට දුක වෙනස පිටනවා කියන්නේ. අපි මේ පැල් බැඳගෙන හද උපේන සතියත් දුක වෙනස පිටනවා කියන්නේ. අපි මේ උදාම ආයාසයෙන් උපයන්න හදන සමාධිය දුක පිණිස පිහිටනවා. ඒ හරහා ලැබෙන ප්‍රඥාවත් දුක පිණිස පිහිටනවා. ඒ නිසා ඉන්දිය ධර්ම මට්ටම දක්වාම ඒවා වැඩිවීමට ලොකු උත්සාහයක් කරනවා. නමුත් බලයක් බවට පත් වෙනකොට ඒ මිනිස්සයා භාවනා කරන යෝගාවචරය දැනගන්න ඕනේ සද්ධා ඉන්ද්‍රිය සද්ධා බලයක් වෙනකොට අස්සද්දේන කම්පතිටි සද්ධා බලං කියනක බුදුහාමුදුරන්ගේ මේ මන්ත්‍රය ජප කරන්න කියනවා. අපිට ශ්‍රද්ධාවක් ඇති කරගත්තට පස්සේ ඒ ශ්‍රද්ධාව අශ්‍රද්ධාවක් මගින් ප්‍රතිස්ථාපනය වුණා. ශ්‍රද්ධාව කැඩලා ගියා. ලකෝ චිත්ත පීඩාවක් එනවනේ. මම මෙච්චර ලස්සන සත්‍යාවෙන් කන්නේ මම ශ්‍රද්ධා නැතුණා කියලා. එතකොට මේ කම්පනය ශ්‍රද්ධාව අශ්‍රද්ධාව මාර්ග ප්‍රතිස්ථාපනය වුණා. ශ්‍රද්ධා කරනකොට පස්සේ කම්පනය තියෙන තාක් ශ්‍රද්ධාව දුක පිණිස ඉතිනවා ඔබ පුදු කරන්න ඕන කොච්චරද කියනවනම් ශ්‍රද්ධාව අශ්‍රද්ධාව මාර්ගයෙන් ප්‍රතිස්ථාපනවත් කම්පන වෙන්න. මෙතනදී තේරෙනවා අපි ශ්‍රද්ධාව කොච්චර කදිසද අල්ලගෙන ඉන්නවද මේ උච්චර උපයාගත්ත ශ්‍රද්ධාවත් අනිත්‍යයි. දුක පිණිස පිහිටනවා සංස්කාර ධර්මයක්. ඒක එනවා යනවා. ඔබ එනකොට සන්තෝෂ වෙන්නයි යනකොට කනගාටු වෙන්නයි ගත්තොත් උඹට කවදාකවත් සද්දා බලය කියන එක ඇති කරන්න බෑ. සද්දා බලය කියන්නේ මොකද්ද? එනකොට යම්සේද යනකොටත් ඒ වගේම නොසැලෙන මනසක් ඇති කරන්න පුළුවන් නම් අන්න පරිග්ගහිතේ නෑ. සද්ධාව දැඩි කොට බදා ගැනීමක්. සද්ධාව පාවිච්චි කරන්නේ ප්‍රයෝජනෙ සඳහා පමණයි. මේක කවදාකවත් කියලා දෙන්න නරකයි. ඉන්ද්‍රිය මට්ටමට සද්ධාව ඇති කරගත්තේ නැති කෙනෙකුට. නමුත් ශ්‍රද්ධාව කවදා හරි ඉහළට යන්න නම් ඒ දක්වා ඇති කරපු ශ්‍රද්ධාව පාගගෙන තමයි අද්දා තිබුණත් හොඳයි නැතත් හොඳයි දෙකේදීම නොසලෙට මනසක් ඇති කරගත්ත දවසට තමයි ශ්‍රද්ධාව ශ්‍රද්ධාව බලයක් බාටපත් වෙන්නේ. ඒ වගේම කුසීතේන කම්පතේති විරිය බල. අපි භාවනා කරන ඕම ආශාවෙන් සක්මන් කරලා යනවා. බිල්ල කඩා වැටෙනවා නින්දට වැටෙනවා කුසීතේ. ඉතින් ඒකට තද බයක් බයකට ලැජ්ජාවක්. ඒ වගේම චකිතයක් ඇති වෙනවා. කම්පනයක් ඇති වෙනවා බාන මෙච්චර කරගෙන ඇවිල්ලා නිවාඩු දාගෙන ඔක්කොම කරලි වල එයා කන්ඩිෂන් රූම් එකක් තියෙනවා නම් එන්නම් කියලා පොරොන්දු වෙලාව දැන් එයා කන්ඩිෂන් නැතුව ඉපිටි. අනේ මේ වගේ විල්ලච්ච නැති වැඩක් කියලා ඒක පිළිබඳ ලොකු කම්පාවක් ඇති වෙනවා. ඒ කම්පාව තියෙන තාක්කල් ඒ සත්‍තහා ඒ වීරිය තමයි දුකක් වෙනවා. කවදා හෝ කුසීතකම ආවත් වීරිය ආවත් දෙකට සමසිත පවත්න්න පුළුවන්. එතකොට වීර්ය කියන එක අල්ලගෙන යනවා. කුසීතකම ආවත් ඒක ධර්මතාවයක් කරගන්නවා. වීර්ය ආවත් ධර්මතාවයක් කරගන්න නම් කුසීතේ න කම්පතිටි වීර්ය වල. එතකොට තමයි තේරෙන්න පටන් අරගන්නේ අපි කොච්චරක් එක හැකින්ද මේක දිහා බලන්නේ. අපි හැමදාම වීර්යෙම උනන්දු කරවනවා. නමුත් කුසීතකම කියන ධර්මතාවය එහෙම නැත්නම් මේ තීන මිද්දේ කියන නීවරණේ කවදාකවත් හදාරන්න කැමති නැහැ. නමුත් අපි තේරුම් ගන්න ඕනේ වීර්යය තියෙනවා මාත්‍රාවක් වැඩි වෙන වීර්යය තියෙනවා අඩු වෙන වීර්යය තියෙනවා ඒ ඒ ක්‍රියාකාරකම් නැතුව වීර්ය හදාගන්න බෑ වැඩි වෙච්චාම කියනවා පග්ගහිත හිත කියලා දැනිතේ මාත් වෙනවා මේ පරියන්කේදී මම නිවන් දකිනවා මේ පරියන්කේදී මම ධ්‍යාන ලබනවා කියලා තටමන් දානවා එහෙම නැත්නම් හොඳට ඔක්කොම හරි කිසි කෙනෙක් අහින්නෙත් නැහැ සත්‍ය කරන්නේත් නැහැ බබා දොයි කහිනකොට කහිනවට බයි දොරාරිනවට බයි හැබැයි ඔක්කොම හරි ගියාට පස්සේ ඒකට කියන්නේ මහවරයි කියලා. මහවරයි කියලා කියන්නේ ලස්සනට අපි plan එකක් කරලා ගයක් හදලා ඔක්කොම අවශ්‍ය කඩුම කඩුම දාලා ඔක්කොම කෙරුවට පස්සේ ගෙදරින් කියලා එනවා ගෙවල කඩන්නේ. පොරේ කඩන්නේ. ඒක තමයි නිින්ද එන්නේ. දති එකක්කම කිසි එකක්කමක් මැස්සෙක් මොකෙක්වත් නැතිලා. නිින්දෙන් වෙලා බලන්න දෙකක් හරි කහන කැහිල්ලක් තියෙන නිින්දේනද කියලා. මැස්සෙක් වහන නිින්දේනද කියලා බලන්න. කයින්වණක් කවුරු නිින්දේනද බලන්න. එතකොට ඒකට වෛර කරනවා. මොනවක් කරන්න නැති වෙච්චාම මේ දෙකටම නොසැලෙන මනස ඇති කරගන්න පුළුවන් නම් පග්ගහිතේ සම්බන්ධව එනතම් මේ වීර්යය වගේ සුද්ධ ධර්ම එනතම් වීර්ය වගේ ඉන්ද්‍රිය ධර්මයක් වුණත් ඇල්ලීමෙන් ආර්යයටම පුරුෂේ පරිස්ත්‍ත්‍යයක් අල්ලගත්තා වගේ නැත්නම් ස්ත්‍රියාවක් පරපුරුෂයෙක් අල්ලගත්තා හා සමාන දුකක් දෙනවා. එචා වීර්ය පිළිබඳ අපි කටයුතු කරන්න ඕනේ. උනත් හොඳයි, උනත් හොඳයි කියන්නේ. මේක හරි ලස්සනම කැල තමයි සතිය. මුන්දේ පටන් ගන්නකොට කියලා පටන් ගන්න අපි සතියයි දියුණු කරන්න හදන්නේ ඒ නිසා ගෙදරට යනකොට ලොකු පැකට් එකක් අරන් යන්න හම්බ වෙනවනම් සතිය පරිසෝක් වෙන්නේ මොකද්ද අර භාගෙට ලියාගෙන ඉලච්ච මං අනන්තවත් කියවා එළිය ප්‍රශ්න ලිපේ කරන්න පුළුවන් නම් කරුණා කරලා ඉදිරිපත් කරන්න කියලා වෙනතර තිබුණ තනවත් යතුරු තිබුණ තන මතක නැති වෙනවා සතිය කරන්න ගියාට පස්සේ වෙන දේ බුදුමාකාර රේල් පනිනවා පීලි පනිනවා රේල් එකේ පැනලි වල උතුරු දකුණ මාරු වෙන්න පටන් ගන්නවා ඉතින් එහෙම කරලා කරලා කරලා ලැජ්ජ වෙලා පීඩිත පන්තියට පීඩිත තත්ත්වයටපත් වෙලා අපි යම් දවසක සතුටු වෙන්න මට පුළුවන් සතියක් ඇති කරගත්තයි කියලා හිතන්න. ඒ නිසා අපිට එදාට එනවා භාවනාවේදී මට නම් දැන් සතිය ඉල්ල වුණා. මට නම් තව විනාඩි 5 10ක් යනකම් හොඳටම ෂුවර් ඊතාන පණ පිටපණින් නෑ. ඒ වගේ මට හොඳටම තේරෙනවා මේ සක්මනේ දැන් මට පියවරක ඕන තරමක් යන්න පුළුවන් විනාඩි ගාණක් යනකම් මේ සතිය කැඩෙන්නේ නෑ. ගිතරතරේ වැඩ කරනකොටත් එනවා. දැන් නම් මට එළ වෙලා තියෙන්නේ කවුරක්වත් නැහැ ගෝසාවක් නැහැ. මගේ හිතේ ක්ලස් වෙලා තියෙන්නේ. මට මේ මේ පිටේ යන්න පුළුවන් කියලා ඒ සතිය ඉස්සරහටත් සතිය මට තියෙයි කියන විශ්වාසය නේද මට්ටමට යනකන් සතිය එනවා. ඒකට අපි සාමාන්‍ය භාවනා ජීවිතය කියන්නේ අරමුණට මුණට මුණ දාලා ඉන්න පුළුවන්. කියලා කියලා කරන්න පුළුවන් තරමට සතියේ. ඉතින් එහෙම සතිය ආවම ඇත්තටම අර කැඩි කැඩි ගිය සතිය තියෙන යෝගාවචරයට සතුටක් ඇති වෙනවා. දැන් නම් අර ප්‍රයත්න හැටියට මේ ගහ දැන් වැවෙන්න පටන් අරගත්තා. හැදෙනවා කියන. නමුත් ඒ කොච්චර කරත් ඒ සතිය ඉඳපු ගමන් උතුමාකාර විදිහට පිටපැනලා ඒ වෙන මාතෘකාවක් දිගේ ගොඩාක් වෙලා ගත කරලා අපව ගෙදර එනකොට හරි කනගාටුවක් ඇති වෙනවා. ච අපරාධ ඔච්චර කරපු සතිය දැන් හිතවිල්ලත් දිගේ ගියේ. ඔච්චර කරපෙක වේදනාවක් දිගේ ගිහිල්ලා. ඔච්චර කරපෙකේ මේ සද්දයක් දිගේ ගිහිල්ලා කියලා සතිය කැඩෙන හැම වෙලාවකම කනගාටුවක් එනවා නම් මතක තියාගන්න සතිය පරිග්‍රහිතයට අහු වෙලා සතිය අල්ල බදාන. නමුත් කවදා හෝ යෝගාවචරයට මේ මේ මට්ටමේ කියන සතියකට අපි කියමු ඉන්ද්‍රිය සතිය කියලා. සති ඉන්ද්‍රිය කියලා. මේ සති ඉන්ද්‍රිය සති බලයක් වඩපත් වෙනවයි කියලා කියන්නේ භාවනා කරනකොට සතිය පවතින වෙලාවේදී පවතින බව දන්නවා. නැති වෙලාවේදී නැති බව දන්නවා. සැලෙන්නේ නැති මනසක්. ඒක කමඨා සුත්ත කරන ළමයට අහන්න හිතෙනවා අහන්න වෙනවා නැත්නම් භාවනාවකදී ධර්ම සාකච්ඡාවේදී අපිට මතු කරගන්න වෙනවා. භාවනාවේදී සතිය තියෙන වෙලාවේදී සතිය තියෙනවා කියලා දැනගන්න අවස්ථාවක් ය අනික්ලාදී සතිය නෑ සතිය නැති බව දැනගන්න අවස්ථාවක් ගත්තොත් මේ දෙකේ වඩා විචිත්‍ර කොයි එකද කියලා. ඇත්තටම විචිත්‍රයේ සතිය නැතිලා සතිය බව දන්නවනම් ඒකට ප්‍රධානම දේ තමයි නොසැලෙන්න ඕනේ. අති නැතුන කියලා සැලෙන්නේ නැති වෙනකොට අපිට මොන සතියවත් අඩු ගානේ අල්ලවදාගන්න නැහැ. සතිය හෝ අල්ලවදාගත්තොත් පරිග්‍රහිතේ නිසා මච්චරියක් ඇති වෙනවා. මච්චරියක් ඇති වෙන භාවනා කරන කවුරු හරි කහින කහින මනසත් එක තරහක් යනවා. මිච්චර උරයිල මියක්ෂය කහිනවනේ මේ එළියට යන්න බෑද? ලේසක් පාවිච්චි කරන්න බෑද කියලා. ඒ මාසුරුකම ඉන්නේ අනේ මගේ ලස්සනට හැදෙන වැඩන සතියද මේ මාසයා කෙනෙහිල්ලක් කෙරුවයි කියලා. නමුත් අපි හිතුවොත් ඒ මනුස්සයා සතිය කැඩුනත් තිබුණත් දෙකටම සමහිත පවත්වන්න හදන කෙනෙකුට කැසක් ආපු ගමන් ඇත්තටම කැරෙනවා. කැරෙනකොට ටිකක් මහසුරු ගම නිසා බනින්නත් හිතෙනවා. ඒකට කල්පනා වෙනව නෑ නෑ මට තියෙන්නේ දැන් මම කියලා නෙවෙයි යාටත් කැස්සාවේ යාගේ කැමැත්තට නෙවෙයිනේ මොන කරා කැස්සාවට පස්සේ ඒක පාඩ භක්කල කැහෙනවා. ඉතින් මගේ සතිය කැඩුනා. ඉතින් කැඩුනට පස්සේ නොසැලෙන මනසකින් හිටියොත් පුංචි ලාභයක් තියෙනවා ආය සතිය පිහිටවන්න හොඳ සුදුසු වාතාවරණයක් හැදෙනවා. සැලුනොත් පශ්චාත්තාප වුනොත් ඊගාවට සතිය පිහිටවන්න මානසිකත්වේ නැති වෙනවා. ඒක නිසා අපි එහෙම ගතියකින් සතිය වඩනකොට කැස් සතිය කරනවා. ටික වේලාවකින් සතිය එනකොට අපි මේ කැඩිච්ච එක පිළිබඳව පශ්චාත්තාපයේ වෙනුවට නැති සතියක් පිහිටියා කියන සතුට ගන්න ගිය දවසේ අපිට තේරෙන්න පටන් අර ගන්නවා සතිය කැඩෙන්නේ නැතුව මේ සතුට ගන්න බෑ. සතිය කඩන්න කවුරු හරි කාලකන්ණියෙක් ඉන්නවට ඕන. දැන් ඌ කාලකන්ණියෙක් නෙමෙයි කල්යාණ මිත්‍රෙක්. ඒ මේ මනුස්සයා හිටපු නිදාන මට මේ මේ මට මේක හරියයි කියලා දන්නේ කැස්සට කැඩුලා නැහැ. කැඩුනට සතිය පිටවන්න පුළුවන්. කැසට කැඩෙන සතිය සදාකාලික කැඩිල්ලක් නෙවෙයි. අභෞවේ භාවයටපත් කිරීමක් නෙවෙයි. උඹේ තියෙන දක්ෂකම තමයි පරිග්‍රහිත කරන්න එපා. හත්තිමුණු සතිය ගැන ඔච්චර කනගාටු වෙන්න බෑ. ඊගාට පිහිටුණු සතිය ගැන පොඩ්ඩක්. සැලකිලිමත් වෙන්න නම් ගියේ දේ පළච්චාවයි. පශ්චාත්තාප නොවීම තමයි. ඒ පශ්චාත්තාප නොවීමමයි මානසික අසහනය නැති වෙනවා කියන්නේ. ඒකටමයි ටෙන්ෂන් එක වහිනවා කියන්නේ. ඒකටමයි පිස්සු නැහැ කියන්නේ. එහෙම නැතු මේ භාවනා කරන්න ඇවිල්ලා හදාගත්ත සතිය දැන් භාවනා නොකරන කෙනෙකුට ගිහිල්ලා කිව්වොත් එහෙම අනේ හරි වැඩක් වුණානේ මම භාවනා කරන්න කියලා සතිය පිටවගත්ත කෙනෙක් කියලා සතිය කඩුවා කිව්වොත් අර මනස සතිය ගැන දන්නේ නැත්නම් ඉතින් පිස්සුන මොකටද ඔය සතිය මොකෝ කඩේ ගිහලා මොනවාරි ගන්න පුළුවන්ද ඔකේ මොකට ඒ ඔය ඇත්තට මේ භාවනා කරලා හදාගත්ත පිස්සුවක් නේ සතිය කියන්නේ ඒකත් අපේ අතවාසියට ගන්න නම් කුක්කෙක් වගේ කී කරු කරලා ඉජුජු කිනවට ගන්න නම් කැඩුනත් සතිය තිබුණත් සතිය දෙකේටිම සමහිත හදාගන්න මේ පරිග්‍රහිතය කියන සතිය වගේ කුසල ධර්මයක් පවා ඇල්ලුවොත් දුක දෙනවා. මගේ කියාගත්තොත් අල්ලපදාගත්තොත් දුක දෙනවා. මොකද ඒ කුසල ධර්මයත් අනිත්‍යයට යටයි. ඒ අනිත්‍යයට යට වෙන මේ කුසල ධර්මය අපි ගත්තේ වෙන මොන මඟුලකටවත් නෙවෙයි අකුසලයක් දුරු කරන්න විතරයි. අසතිය දුරු කරන සතිය ගත්තට සතිය අනිත්‍ය භාවයට ඉඩ තියාගෙන යන්න. ඒක නිසා ඒක සාරිපුත්‍ර සාංශය සඳහන් කරන්නේ අප්‍රමාදේන කම්පතිටි සති බල. මේ ප්‍රමාදයට වැටුණයි කියලා තමන් ඉසాత බැඳගෙන අඬන්න යන්නෙත් නැහැ. අනිත් කරන දඬුවම් කරන්න යන්නෙත් නැහැ. පශ්චාත්තාප වෙන්න යන්නෙත් නැහැ. මේ සතියේ ස්වභාවය මෙහෙමයි කියලා කැඩෙනවනම් කැඩිච්චාවයි ඊගාවට මේක හදාන්න දෙන ගතිය තමයි සත්පුරුෂ ගතිය කියන්නේ. ඒකට තමයි අපි කල්යාණ ධර්ම කියලා කියන්නේ. මනුස්සයාට තියෙනවා ඒක. ආ මේ විදිහට මේ මේ සතියේ නැති භාවයට අපි සතියට ප්‍රමාදේ කියලා කිව්වොත් සතිය නැතිකම ප්‍රමාදේනේ. සතිය අප්‍රමාදේ නම් සතිය නැතිකම ප්‍රමාදේ. ප්‍රමාදේ නකම්පතිති සති බල. මෙන්න මේ ධර්මතාවයේ තේරුම් ගත්ත දවසක ඒක උංගාවක් සතිය මඩලා සතිය පිළිබඳව දෙලක්කාරකමන කල්පනා කරලා විපස්සනානුකූලව කල්පනා කරලා ඇති කරගත යුතු දෙයක් ඊට පස්සේ තේරෙන පටන් අර ගන්නවා මේ සතිය සති බලයක් පාටපත් වෙන්න නම් ගොඩක් වෙලාට ගෙදිනදා වැඩ කරනවා. හරියන්කේ භාවනා ශාලාව ඉන්නකොට නෙමෙයි. භාෂාවෙන් අපි සත්‍ය හඳුනගන්න. නමුත් ඒක කැඩි කැඩි හැදෙන්නේ ගොඩක් වෙලාට ඉදිරියදා වැඩ කරනවා. ඉතින් හැම කැඩෙන වෙලාවකම හිතා ගන්න පුළුවන් වුණොත් ඔබ කැඩිච්චයි. කැඩිච්චාවයි. නමුත් මගේ ඊගායුතුකම තමයි හිත නරක කරගන්න නැතුව ඒ කරන නැවත සතිය ඇති කිරීමල සුසු වාතාවරණය ගන්න ගියොත් පරිගහිතයක් නැහැ. අල්ල බදා ගැනීමක් නැහැ. මගේ කියා ගැනීමක් නැහැ. සතිය ආයුධයක් විදිහට පාවිච්චි කරනවා. ඒ වගේම සමාධියේ වික්කිතේ න කම්පතිටි සමාධි බලං හිත සම්පූර්ණ වික්ෂිප්ත වෙනවා. ඒක හරියට මේ එකට පොඩි වෙලාවට මේ මැසි පොඩි එකට දුමක් ගැහුවා වගේ බක්කාලා කෝ විසිලා යනවා. ඒත් හොඳට ඉජුවක් කිට්ටා. දෑයට බතල් කලක ඇදලා හරියට පස්සේ තැරි ගහලා ගුවක් කිට්ටි විසිලා යන්නේ හැමතැනම මේ වගේ හිත සමාලලට සම්පූර්ණ නන්නත්තර. නන්නත්තර වෙච්චාම වහ කනවා. භාවනා කළා මේ සමාධි භාවනා කරන ඇත්තන්ට ඒකේ පරිග්‍රහිතේ කොච්චරද කියනවනම් වහ කනවා. බුදුජානක ඉන්න කාලෙම මේ ස්වාමීන් වහන්සේලා දෙනමක් විතර තලපියෙන් බෙල්ල කපා ගත්තා. මරණ චිත්තක්ෂණේ සමාධිය නැති වෙලා ගියේ. ඊට ඉස්සෙල්ලා මට හැම ලෙඩක්ම නැති කරන්න පුළුවන් සමාධිය. සමාධිය රීච දාපු ගමන් ලෙඩ රෝගය යට කරගෙන ඉන්න පුළුවන්. නමුත් මරණ වේදනාව එනකොට මේ සමාධියට වශීභාවේ කඩලා යනවා. කඩලා ගියාට පස්සේ පුදුමාකාර අසන්නකමක් ඇති වෙනවා. සීදී නසගන. ඒ කාමයේ අසජි කියන ස්වාමීන් වහන්සේගේ එක සූත්‍රයක් වශයෙන් සඳහන් වෙලා තියෙනවා අසජි සූත්‍රයේදී. ඒ ස්වාමීන් වහන්සේට ධ්‍යාන හතර කොච්චර වශී වෙලා තියෙනවද කියනවා ඕන වේදනාවක් ආවම චිත්ත පීඩාවක් ආවම ධ්‍යාන රහිත දාලා එයාටපත් කරන්න පුළුවන්. ඉතින් ඒක ලොකු අයිතිවාසිකමකට මම මේ කියගෙන ඉන්නවා. නමුත් අන්තිම වෙලාවට ක්‍රමයෙන් ක්‍රමයෙන් ටික ටික ටික ටික ටික ලෙඩ වෙලා ශරීරය දුර්වල වෙලා හිත දුර්වල ගියාට පස්සේ අර ධ්‍යාන වශී නැතිලා. නැශිකාට පස්සේ කායික සාධක වේදනා උච්ඡන්න වෙනවා. එතෙන්දී ඒ සාධක තේරෙන පටන් ගන්නවා මේ සමාධිය පිළිබඳව තිබුණ විශ්වාසය නැති වෙලා ඇති වෙච්ච විශ්වාස භංගත්වේ නිසා මම අපායටයි. දැන් හිත තියෙන පුදුම සැලීමක, පුදුම බයක, පුදුම අසරණකම. ඒකට උපස්ථායවතාලා කියනවා මට අනුකම්පා කරලා ගිල්ල ਸਰවචනාචි පොඩ්ඩක් කියන්න පස්සේ ජීහාමුදුරන්ට ආසයි. මේ සූත්‍රය පිටක කියනකොට පේනවා හැම තැනදීම සර්වඥාන්සට පයින්ඩියක් දුන්න පමණට සර්වඥාන්සේ වඩින්නේ නැහැ. නමුත් මෙතෙන්දී වඩිනවා. වයින්ෝඩට ලෙඩ ඇඳේ ඉඳගෙන මේ ශාංශේ නැගිටින්න හදනවා සර්වඥාන්සට වඩිටව සර්වඥාන්ස කියන අවශ්‍යතාවයක් නැහැ. ඔය ලෙඩාගේ පහසුවයි මට බලන් ඉන්නේ ඕම ඇඳේ ඉන්නේ කියලා. ඉතින් ඒක අඬනවා. අඬනවා කියලා කියන්නේ බුදුහාරක ගුණ දිහා බලාගෙන අඬනවා. සර්වජන තනවා උඹට යැපෙන්න පුළුවන්ද මේ වෙලාවේ ඉවසන්න පුළුවන්ද කියලා මොනම විදියකවත් සාති ඉවසන්න බෑ යැපෙන්න බැතරම් දුකක් තියෙන ඊට පස්සේ අහනවා ඇයි කියලා අනේ ශාස මෙච්චර කලකට මම කරපු සමාධිය පුදුම විදියට අත් උදව් කරුවා නමුත් මේ වෙලාවේදී අත්‍යවශ්‍ය වෙලා ඕනම වෙලාවේදී සමාධිය මට උදව් කරන්නේ ඒ නිසා මගේ හිත පුදුම වැටිල්ලක් වැටුණා මම දන්නවා මෙන්න මේ වැටිච්ච හිතෙන් මැරෙන්න වෙන්නේ කියලා ඒතර බුදුන් දන්නවා අසජීමේ අනිකුත් සුණක් බ්‍රාහ්මණය වගේ උඹත් හිතනවාද මේ ශාසනයේ සාරය කියලා සමාධිය කියලා නෑ උඹට සීල ගැන ප්‍රශ්නක් කියලා කියලා ඒ කියන සංසේ සමාධිය වැටෙනකොට සීල නම් මොනවක්වත් වෙලා නෑ එහෙනම් එච්චරම සුති සීල පදනම තියෙනවා ඕන වෙලාවක සමාධිය ගන්න පුළුවන් ඒක නිසා සමාධිය සාරය වශයෙන් තියාගන්න යන්න එපා ඒකට ගියොත් ඒ සමාධිය අනිත්‍යතර පෙරලෙනකොට ඉච්ඡා වංගත්තේ තිබුණු සමාධියට වැඩිය ධර්මොයි කියලා අර මරණ චිත්තක්ෂණයේ දෙන ධර්ම දේශනාවෙන් ඒ ශාස්ත්‍රීය විපස්සනා ප්‍රතිඵල ලබන තැනට ගෙනියන. ඒ නිසා මේ සමාධිය පාවිච්චි කරන්න ඕනේ ආයුධයක් උපකරණයක් වශයෙන් විතරයි. ඒක නැතිවීමේදී විපස්සනා කරන කෙනාට හොඳ මේ පරිච්ඡේදෝපාදයක් පේන්න පටන් ගන්නවා. සමාධියක් ඇති වෙන්න අවශ්‍ය පරිසර සාධක තියෙනකොට සමාධියක් ඇති වෙනවා කියන එක උඹටයි දෙයක් නෙවෙයි. ඒ සමාධියක් ඇති වෙන්න ඕනේ පරිසරය කරනකොට පස්සේ නැති වෙනවා කියලා අඬන එක නම් ඔබට අයිතිකමකට ඔබට අඬන්න පුළුවන්. නමුත් ඒකත් අතකතිරුකම කියලා තමයි කියන්නේ. මෝඩකම තමයි කියලා තියෙන්නේ. මොකද හේතු ඇතිකල්ලි සමාධිය එනවා. හේතු වර්ධන ඇතිකල්ලි සමාධිය නැහැ. සමාධිය වෙනස් වෙන සුළුයි. ඒ නිසා ඔබ සමාධි බලයක් කරන්න නම් වික්ෂිප්තේන කම්පතිටි සමාධි බලන්න. ඉත සම්පූර්ණ වික්ෂිප්ත වුණාට මේකත් මනුස්ස හිතකට එන එකක් අත්කල් වල තියෙන එකක් නෙමෙයි. මොකීව සම්තෝ. ඊට පස්සේ ප්‍රඥාව සම්බන්ධයෙන් සම්පූර්ණ Tamanට කලකොල වෙන වෙලාවල් එනවා. අන්‍ය විහිිත වෙන වෙලාවල් එනවා. බිනදා කරන ටිකවත් කරගන්න බැරි වෙලාවක් එනවා. අන්නේ වෙලාවේදී අනේ මං වගේ කෙනෙකුට මිහිට වැඩි ප්‍රඥාවක් නැෙන්න ඕනේ. දැන් මේ මොකද වෙලා තියෙන්නේ කියලා ඒ අවිද්‍යාව, මෝහය ඝන බහල වෙච්ච වෙලාවේදී මේකත් ධර්මතාවයක්. මේකත් පටිච්ච සමුප්පාදයක්. හේතු ඇති කල්ලි මේක එනවයි කියන එක නැතර කරන කාටවත් බෑ. ඔබට තියෙන්නේ මෙච්චර බණ භාවනා කරන මටත් මෝහේ තියෙන. ඕන්න මෝහේ ආපු වෙලාව කියලා මේ මෝහේ දැක ගන්න පුළුවන් නම් හරියට ප්‍රඥාව ඇවිල්ලා ප්‍රඥාව දැක්කා වගේම තමයි. ඒ නිසා මේ මෝහයට සහ ප්‍රඥාවට දෙකට සමසේ සලකනවායි කියන එකට කියන්නේ සාසනේ తాදී ගතිය කියලා. නොසලෙන ගතිය කියලා. මේ తాදී ගතිය හිතේ ධාරණය කර ගන්න නම් ඔය ශ්‍රද්ධා විදිය සති සමාධි ප්‍රඥා කියන ධර්ම විශේෂ තියෙන පරිග්‍රහිතේ අල්ල බදා ගන්න ගතිය තමයි ප්‍රධානම බාධා. ඉතින් මම අර කියාගෙන ආපු කතාව නැවත කෙටියෙන් කිව්වොත් මේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා අපි ඇති කිරිය හුඟක් මහන්සි වෙලා ඇසිස්මත්ලේ දන් දීලා. ලේවලින් නමුත් එහෙව් එක ආයක අතාරින්න වෙනවා කියන එක. ඉදන් නිසා ඉදන් පජහත කියන විදිහට නැත්නම් අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා විදිහට චෝකතෝකං කණේ කණේ කියන විදිහට ටික ටික ටික ටික ශ්‍රද්ධා ශ්‍රද්ධා බලයක් බවට වීර්ය වීර්ය බලයක් බවට සමාධි සත්‍ය සති බලයක් බවට සමාධි සමාධි බලයක් බවට ප්‍රඥා ප්‍රඥා බලයක් බවට පත් වෙනවා කියලා කියන්නේ ඒ වගේ අපිට එන්න තියෙන කම්පනය කුපිත ගතිය ඇල්මරණකයි. ලුවාන්තරන් ඇල්මරනකොට ශ්‍රද්ධාව තීරණ හොඳයි නැත්නම් ඒත් හොඳයි. වීර්යය තියෙනවා නම් හොඳයි නැත්නම් ඒත් හොඳයි මේ ඔක්කොම සිද්ධ වෙන්නේ පටිච්චසමුපාදයක් ඇටියෙ. අපේ මන අපේ අපේ පරිග්‍රහිතේ ඊට හාත්පසම වෙනස්. නමුත් ඒ සත්‍තා විදිය සති සමාධි ප්‍රඥාවලත් ඇල්ලපු කෙනාට නිවන් නම් ලබන්න බෑ. කවදාකවත් ඒ මට්ටම පන්නන්න බෑ. මට්ටම් පන්නන්න නම් ඒ සුචරිත ධර්ම વિશે පවා පරිග්‍රහිතේ නැති කරන්න නිසා ඒ පංච බල වලට පස්සේ බුදුජානනාංශේ බොජ්ජංග ධර්ම විස්තර කරා. බොජ්ජංග ධර්ම වලටත් පංච බලම වගේම පිළිවෙලක් තමයි තියෙන්නේ. බොජ්ජංග වැඩුවට පස්සේ සති සම්බොජ්ජංකම් වික්වේ භාවේති ඉස්සල කියලා දෙන භාවිතක් කරන හැටි සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිසක් ගන්න පස්සේ ඔබ සතිය දිහා බලනකොට බොහොම විවේකී. දැන් මේක තියෙනවා දැන් නැහැ. නැති වෙච්ච වෙලාවේදී ආතතියකින් බැලුවොත් සතිය පන්නරේ හිටින්නේ නැහැ. සති ශක්තිය බොජ්ජංගය බවටපත් වෙන්නේ නැහැ. ඒක නිකන් දඩයක් වෙනවා තමයි. කරදරයක් වෙනවා නැති වෙනකොට පශ්චාත්තාප වෙනවා. එතනදී හෝ පරිග්‍රහිතයක් තිබුණොත් තමන් තීරණ පටන් ගන්නවා ඒ තමන් ආයාසයෙන් උපයාගත්ත මේ ඉන්ද්‍රිය ධර්ම පවා මේ භාවනාවට කොක්කක් වෙන්න ඉඩ තියෙනවා. බාධාවක් වෙන්න ඉඩ තියෙනවා. එතනදී තේරෙන ඇත්තටම මේ දුවදරුවන් පරිභෝග වස්තු, උපභෝග වස්තු අතහරින එක නෙවෙයි අමාරුට උංගක් අමාරුයි. මේ සතිය වඩනකොට සතිය නැති වෙලා යන වෙලාවේදී කනගාටු නොවී ඉන්නේ. ඒකෙන් තියෙන සංකල්පයක්. අති කියන්නේ සංකල්පයක්. ඒ නිසා පුත්‍රයන් සදා කරලා තිනවා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නති කාමායානි චිත්‍රානි ලෝකේ. මහණි මිනිස්සුෙකුට තියෙන සංකල්ප රාගය තමයි මිනිස්සයා නිවන සංසාරට බඳින්නේ නති කාමායානි චිත්තානි ලෝකේ මේ බාහිර ලෝකේ තියෙන විචිත්‍රත්වේ නෙවෙයි මිනිස්සයා සංසාරට බඳින්නේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ තිත්තේව චිත්‍රානි තතේව ලෝකේ අතිත්ත දීරෝ විනේති ඡන්දා ඒ නිසා මේ ලෝකයේ තියෙන විචිත්තත්වය එහෙම තිබිච්චා. උඹ සංකල්ප වල තියෙන කෑදරකම දැනපන්. ඒක වෙලේසි නෑ. ඒකේදී වැදගත්ම දේ තමයි මම මෙන්න මේකටයි බැඳිලා තියෙන්නේ. මගේ කෑදරකම තියෙන්නේ මෙන්න මේ සංකල්පෙටයි කියලා ඒක අල්ලනවා කියන එක බුදු ඇහැට ඇර ආශයනුසේ ඥානයේ තියෙන බුදු ඇහැට ඇර මෙන්න කිසිම කෙනෙකුට කියන්න බෑ.